බුද්ධික මහත්මයා බුද්ධික ඉන්දතිස්ස මහත්මයා සනන්සි මම කියන දේ ඇහෙනවනේ සනන්සි සනන්සි මේ අද ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න වගේක් නෙමෙයි තියෙන්නේ මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම අද දැන් වේලාව හින්දා මම සරල ප්‍රශ්න වගේක් තියෙනවා මට දැනගන්න මේකෙදි සනන්සි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ බුද්ධත්ව අපේක්ෂාවෙන් يعني බුද්ධසත් අවදීයේදී නියත විවරණ ලබ ලැබුවා නම් ඒකට සම්බන්ධ කොහේ හරි නියත විවරණ ලබා දුන්නේ මොන බුදුරජාණන් වහන්සේද කියන එක ගැන මට මම අහලා නැහැ. ඒ ඒක නියත විවරණ කොයි වෙලාවේදී හම්බුනේ කියන එක. එහෙම කතාවක් මාත් ඒක අහන්නේ. ඉතින් සමහරට අට කතාවල එහෙම තියනවද දන්නේ නැහැ. පොඩක් මසලා බලන්න මාත් ඒක ටිකක් අහලා නැහැ. මොකද ඇත්තට මේක අහන්න ඉතින් දැන් ඒ බඳු කරුණු මතුවනොත් විතරනේ බුදුරේ දේශනා කරන්නේ. එහෙම නැත්නම් මේ ලෝකයට අදාළ හැම කාරණයක්ම මතු කරන්නේ නැහනේ. මේ ප්‍රශ්නේ එදා කාලේ මතු වුණා නම් අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ ඒකට ඒක පැහැදිලි කරනවා. ඉතින් ඒකක් ඒ කාලේ මතු වෙන්න නැතුව ඇති. ඒ නිසා තමයි සූත්‍ර දේශනා ආදියට එකතු වෙලා නැත්තේ. ඒකම සම්හංශ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගිනුත් නියත විවරණ ලැබපු කවුරු හරි කෙනෙක් ඉන්නවද? එහෙම කතාවක් මොකක් හරි තියෙනවද? එහෙම ගෞතම බුදුහාරගෙන් නියත විවරණයක් ලැබුවා කියන අවස්ථාවක් සඳහන් වෙන්නේ නැහැ. විවරණ ලැබුවේ කියන්නේ පිබෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබනවා. එතකොට තවත් බෝසත්වරු ඉල්ලන ලබනවා. ඒතකොට ඒවා පිළිබඳව යම් යම් සටහන් තියෙනවා. සමහර ඒවා සටහන් නැති කියන්නේ කතා විවාහයෙන් ඒවා තියෙනවා, අට කතාවෙන් ඒවා තියෙනවා. නියත විවරණයක් ඒ කියන්නේ නියත විවරණය කියලා කියන්නේ බාතර බුදුරජාණන් වහන්සේ නියත විවරණයක් දුන්නා කියලා කියන්නේ උන්වහන්සේ තමයි මුලින්ම අර ප්‍රකාශ කරන්න මෙන්න මේ අහවල් කාලේ බුදු වෙනවා. ඊට පස්සේ දෙනේමත් නියතවරණ තමයි. හැබැයි වච්චර විශේෂ කොට සලකන්නේ මොකද එතකොට එක බුදුවරයෙක් ඒකාර්ථ ස්ථිරව පැහැදිලි කරලානේ තියෙන්නේ. අනිත් බුදුරජාණන් වහන්සේලා කරන්නේ ඒක තහවුරු කිරීම පමණයි. ඒතකොට ඒ එතනින් පස්සේ ලැබෙනේවත් නියතවරණ තමයි. දැන් මෛත්‍රී බුදුහාමුදුරන්ට ගෞතම මෛත්‍රී ඕසතාණන් වහන්සේට ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්නේ නියත විවරණයක් තමයි. නමුත් ඒක එතරම් ප්‍රකට වෙන්නේ නැත්තේ වෙනත් දුවරයකින් තමයි පළවෙනි නියතවරණය ආරම්භ එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුහරගෙන් ලැබුවේ පළමු නියතවරණය. අනිත් ඉතින් පස්සේ බුදුවරුන්ගෙනුත් නියතවරණය තමයි ලබන්නේ. හැබැයි ඒ වචන ප්‍රකට වෙන්නේ නැත්තේ. හරි බුදුරෙක් ඒක හරියටම ප්‍රකාශ කළාට පස්සේ අනෙක් බුදුරු ඒක නැවත නැවත තහවුරු කිරීමක් සනස මට යම්කිසි මොහොත මේ වෙලාවකද ඔබ වහන්සේ කියු දේ ඇහුන්නේ නැහැ මම හිතන සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඉතින් ඔබ වහන්සේ දැන් මට අවසානයේ දැන් කියපු දෙකේ මට තේරුණා ඔබ වහන්සේ මීට පෙර මේ වෙලාවේ මම දැන් මම අහන ප්‍රශ්නේ එක්ක පෙර මොකක් හරි කියන්නේ නැති කියලා ගෞතම බුදුරජාණන් වහන්සේත් විවරණයක් දීලා තියෙනවා මෛත්‍රී බුදුරජාණන් බෝසතුන් වහන්සේට කියලා. එහෙම ඒ මොන මොන ඒක මොකද්ද කතාව මොකක් හරි සූත්‍ර නෑ ඒක මම මතක හැටියට අට කතාවක තියෙන්නේ ජේතවනාරාමේදී විවරණ ලැබුවවන. ඒ කියන්නේ දැන් මෛත්‍රී බුදුරජාණන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ පළමු නියත විවරණය ගත්තේ කාගෙන්ද කියන එක තමයි අපිට එහෙම හම් වෙලා දැන් හැබැයි එතනින් පස්සේ හැම බුදුරෙක්ගෙම නියත විවරණය තමයි ලබන්නේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ කියනොත් ලබන්නේ නියත විවරණයක්. හැබැයි ඒක එච්චර මතු කරන්නේ නැහැ. මොකද ඊට කලින් එක් බුදුරෙක් විසින් ඒ නියත විවරණේ දීලා තියෙන නිසා ඊළඟ බුදුරෝ විසින් ඒක තහවුරු කිරීමක් තමයි කරන්නේ. පැහැදිලි සනාසේ පැහැදිලි.